යතයිදං භික්ඛවේ සම්පජාන මුසාවාදේති තී සද්ධාවන්ත පින්වතුනි අද මම බණ දේශනාව සඳහා ඔබට මාතෘකා කළේ කොද්දක නිකායේ ඉතිබුත්තක පෙළෙහි සම්පජාන මුසාවාද සූත්‍රයයි දිනක් බුදු පියාණන් වහන්සේ සවැස් නුවර දේවරම් වෙහෙරේදී විශාල ස්වාමින් වහන්සේලා පිරිසක් මැද ධම්සභා මණ්ඩපයේදී මේ විදියට අදහස් ප්‍රකාශ කළා. මහණෙනි මේ ලෝකයේ පුද්ගලයෙක් ඉන්නවා එයාට කරන්ත බැරි පාප කර්මයක් නැහැ. කවුද මේ පුද්ගලයා? දැන දැන බොරු කියන කෙනා. දැන දැන බොරු කියන කෙනාට කල නොහැකි පාප කර්මයක් නැහැ. ඒ තරමටම මුසාවාදයේ තිබෙන භයානකකම් මේන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. සම්බුදු පියාණන් වහන්සේ සවැත් නුවර දේවරම් වෙහිදී විශාල පිරිසක් පිළිවරා බණ කියනවා. බුදුරජාණන් වහන්සේගේ කීර්ති නාමය සෑම තැනම පැතිරුණා. ධර්ම රත්නයේ ගුණ බලය සංඝ රත්නයේ ගුණ බලය සෑම තැනකම පැතිරුණා. තෙරුවන් ගුණ බල මහිමයේ වටිනාකම සෑම කෙනෙක් අතරම ප්‍රචාරය වුණා. දෙව මිනිසුන් අතර බුදු පියාණන් වහන්සේ ඇතුළු තෙරුවන් පිළිබඳව වටිනාකම රැව් පිළිරැව් දුන්නා. මේ නිසාම තීර්ථකයන්ට ලොකු ප්‍රශ්නයක් වුණා. එයාලාගේ ස්ථාන ආරාම වැසී ගියා. ඒගොල්ලන්ට ප්‍රත්‍යපහසුකම් නැති වුණා. විශාල පිරිස් ඒගොල්ලෝ අතහැරියා. බුදු පියාණන් වහන්සේ සොයාගෙන ගියා. ඒ ගිය සෑම කෙනාටම ඒකාන්තේම විමුක්තිය ලැබුණා. දරන්ට බැරි තරම් කෝපයක් තීර්ථකයන්ට ඇති වුණා. බුදු පියාණන් වහන්සේගේ කීර්ති නාමයට මොන විදිහෙන්ද කැලලක් ඇති කරන්න කියලා මේගොල්ලෝ බලාගෙන හිටියා. දන්න જાති සේරම කළා. මේගොල්ලෝ උපායක් යෙදුවා. තීර්ථකායවම අදහන් බොහොම රූමත් කාන්තාවක් චින්චි මානවිකාව. එයාව මේ සඳහා උපයෝගී කොටගෙන නිරන්තරයෙන් දේවනම් බෙහෙරට සෙනග එන යන වෙලාවලට මේ චින්චි මානවිකාවවත් දේවනම් බෙහෙරට පිටත් කළා. එයත් ඇවිත් හොඳට වඳිනවා. මල් පහන් පූජා කරනවා. බුදුරජාණන් වහන්සේගෙන් බණහන කාලයක් ඔහොම ආවා කියන. මේ ඒම කොයිතරම්ද කියනවනම් අවේලාවෙත් එන්න පටන් ගත්තා. අවේලාවෙත් යනවා එනවා දෙව්නම් වෙහෙරට. කා හතරක් කසුකුසුවක් ඇති වුණා. තවත් ටික දවසක් ගෙවුණා. බුදු පියාණන් වහන්සේ විශාල පිරිසක් පිරිවනා බණ කියන දවසක් දහස් සංඛ්‍යාත පිරිසක් හිටියා. රාජනාජ මහමාත්‍යවරුත් හිටියා. අපමණ හාමුදුරුවරු හිටියා. මේ සියලු දෙනා මැද බුදු පියාණන් වහන්සේ බණ කියන අතරේ චෙන්චි මානවිකාවත් ආවා. මෙයා බොහොම නරක විදියට අර ජනතාව මැද බුදු පියාණන් වහන්සේට චෝදනා කළා. අපහාස කළා. ඔබ ඔතන ඉඳගෙන බණ කියනවා. මේ මට වෙලා තියෙන දේ පේන්නේ නැද්ද? ඔබ නිසා මට දඩුවෙක් ලැබෙන්ටයි. මෙතන ඉඳගෙන බණ කිය කී ඉන්නවා. මම ගැන බලන්නේ මොකොත් නැහැ. දුක සැප හොයන්නෙත් නැහැ. මේ ලැබෙන්න ඉන්නේ කෙනාට මොකද කරන්නේ කියලා හොයන්නෙත් නැහැ. මේ තනම් නරක විදියට මහා භයානක විදියට වචන හසුරුවමින් ඇය බුදු පියාණන් වහන්සේට චෝදනා කළා. කත්මාන කච්ච මුදරං ඉව ගබ්බිනීය. චෙන්චාය දුට්ඨ වචනං ජනකාය මැද්දේ මහා ජනතාවක් මැද බඩේ ධර්මිතියක් බැඳගෙන ඇවිත් දුෂ්ට වචන කියමින් නරක වචන කියමින් සබාවක් මැද නොවෙච්ච දෙයක් වෙච්ච දෙයක් හැටියට කියමින් ඇය මේ කරපු භයානක ප්‍රකාශය සක්දවිඳුගේ පඳු පොල් ආසනයේ පවා උණුබුණා. අහස පොළව නොහුලන මේසා බරපතල් වචනවලින් බුදු පියාණන් වහන්සේට චෝදනා කරපු චින්චි මානවිකාවට දඬුවමක් ලැබෙන්න ඕනේ. සක්දවිඳුගේ අනසකානුම එක්තනා දේවතාවෙක් මීයෙකුගේ මේසයක් අරගෙන චින්චි මානවිකාවටත් දැනෙන්නම නැති වෙන්න. ඇයගේ උදරයට රිංගා ධර්මිතය කපා දැම්ම. ඔන්න සත්‍ය වැටහුණා. ජනතාව ඇයට තලාපෙලා පළවා හැදියා. වැඩි දුරක් යන්ත හම්බුනේ නැහැ. පොළව පලාගෙනම අවිච්ඡේත ගියා. මොසාවාද බිනීම තරම් භයානක එකක් තවත් තියෙනවද බලන්න. වචන කියනමයි කිව්වම හරියට පරිස්සම් වෙන්නට ඕනේ. වචනයෙන් වැරදි හතරක් කරනවා. මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප. බොරු කියනවා. කේලම් කියනවා. සැඩ පරුස වචන කියනවා. හිස් වචන කියනවා. වචනයෙන් පරිස්සම් ගුණේ නැත්තම් එයාගේ වාචික සංවද භාවය නැහැ. ඇට නැති දිව ඕන ඕන පැත්තට හදවන්න පුළුවන්. ඒ නිසා අපි බයක් සැකක් නැතුව කටට එන එන බොරුව කියනවා. ඒක හරිම භයානකයි. මුසාවාද බිනීමේ විපාකය මෙච්චරයි කියලා කියන්නට බෑ. ඒ තරම්ම භයානක පාප කර්මයක්. බොරු කියන කෙනාට ලැජ්ජාවකුත් නැහැ. සම්පදාන මුසාවාදේන ලැජ්ජා. මෙයාට කිසිම ලැජ්ජාවක් නැහැ. භයකුත් නැහැ. ඕන ඕන හැටියට බොරු කියනවා. ඕන ඕන හැටියට නැති දේ ඇත්තයි කියනවා. ඇත්ත දේ නැත්ත කියනවා. විශේෂයෙන් සභාවක් මැදදී විශාල පිටසක් ඉදිරියේ නොවෙච්ච දෙයක් වුණා කියනවා නම් වෙච්ච දෙයක් නැහැයි කියනවා නම් බොරු සාක්ෂි දෙනවා නම් එය මුසාවාදය මහත් වූ පාප කර්මයක් මිත්‍රව ඉන්න දෙදෙනෙක්ව ભેද කිරීම ඒක තවත් පාප කර්මයක් පිසුනා වාච කේලම් කීම කේලම කියන්නේ වැරද්දක් තවත් වැඩිහිටියන්ට දැනුම් දීම සහෝදරයන් අතර වැරදි වැඩ කෙරෙද්දී අම්මා තාත්තට කියන එක කේලම කියලා අපි හිතනවා සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ යම් අඩුපාඩු ගුරුතුමාට ගුරුතුමියට කියන එක කේලම කියලා අපි හිතනවා. ඒක කේලමක් නෙමෙයි. ඒ අඩුපාඩු පෙන්වා දීමක් දැනුම් දීමක්. සම්පප්පලාප දෙදීම. කිසියම් තේරුමක් නැති වචන කියනවා. තේරුමක් නැතිව දොඩවනවා. කෙලවරක් නැතිව කියවනවා. සමහරු තවත් කෙනෙකුට කතා කරන්නට ඉඩක් දෙන්නෙම නැහැ. එයාම කියනවා. බුදු පියාණන් වහන්සේගේ පාදෝවණය කරන්න. රාහුල පොඩි හාමුදුරුව සූදානම් වතුර පොරවපු වාදනයක් තිබෙනවා බුදුරජාණන් වහන්සේ කියනවා රාහුල මේ වතුර බේසම බලන්න ස්වාමීනි ගලයෙන් පිරීලා තියෙනවා බේසම දැන් ওই වතුර හලලා දාන්න ඔක්කොම ටික හලලා දැම්ම උඩු කුඩු කරලා තියන්න උඩු කුඩු කරලා තිබ්බා දැන් කොහමද ස්වාමීනි වතුර පොඩ්ඩක්වත් නැහැ හිස්ම හිස් රාහුල බොරු කියන කෙනාගේ ජීවිතයත් ඔය වගේ හිස් වාදනය වගේ කිසිම විදියකින් මෙයාගේ ප්‍රතිඵලයක් නැහැ. සම්පප්පලාප දෙදීමත් එහෙමයි. පෙර බ්‍රහ්මදත්ත රජතුමා පුදුමාකාර විදියට කියවන්න පටන් ගත්තා. මේ බ්‍රහ්මදත්ත රජතුමාගේ වැඩේම කතා කරනවා. වෙන කිසිම වැඩක් නැහැ. කතා කරන එකම තමයි. මෙයාගේ මහ ඇමතිතුමාට ඒක හරිම කරදරයක් වුණා. මේ රජතුමාව කොහොමද මේකෙන් ගලවගන්නේ? 17 කල්පනා කළා. දෙන්නත් එක්කම දවසක් රජතුමාගේ උයනට ගියා. අඹ උයන. රජතුමා වාඩි වෙන කළු ගල් වලින් හදපු ආසනයක් තිබෙනවා. ඕකේ රජතුමා වාඩි වුණා. සුළු වෙලාවයි ගත වුණේ. ලේ පෙනාගෙන බෙල්ල කඩා වැටිච්ච කපුටු පැටියෙක් රජතුමාගේ දෙපා ළඟට වැටුණා. ඒ අඹගසේ කපුටු කූඩුවක ඉන්න කුඩා පැටවෙක් තමයි මේ වැටුනේ. බැලුවම කපුටු පැටියෙක් නෙමෙයි කොහා පැටියෙක්. රජතුමා ඇමතිතුමාගෙන් අහනවා. මොකද මේ කොහා පැටියෙක් ලේ පෙරාගෙන බෙල්ලක් කැඩිලා. මොකද මේම වුනේ? ඔන්න අවස්ථාවක් ලැබුණා මහ ඇමතිතුමාට. දැන් හොඳයි මෙයාට කරුණු කියන්න. පින්වත් රජතුමනි මේ ගහේ කපුටු කූඩුවක් තිබෙනවා. ඔය කපුටු කූඩුවේ කපුටිය හා කපුට නැති අතරේ කෙවිලියක් ඇවිත් බිත්තරයක් දැම්මා. කපුටයි කපුටේ හිතුවයි ඒගොල්ලන්ගේ බිත්තරයක් කියලා. එයාලාගේ බිත්තරත් එක්කම මේ පැටවත් රැක්කා. දැන් ඔන්ට පැටවු ලස්සනට හැදෙනවා. මේ අම්මා තාත්තා කෑම ගෙනත් කවනවා. ටික දවසක් යනකොට ලොකු වෙනකොට කපුටට අමුතු ශබ්දයක් ඇහෙනවා. තමා මේ කවන පවන පැටවන් අතරින් එක්කෙනෙක් අමුතු විදිහේ හඬක් නිකුත් කරන්නේ. කාලය එන්ටත් කලින් වයස මෝරන්ටත් කලින් පියාපත් එන්ටත් කලින් තතු එන්ටත් කලින් මෙයා දැම්මම අමුතු අමුතු හඬවල් නිකුත් කරනවා. මේ විදිහේ හඬනිකුත් කිරීම අපේ වර්ගයට ගැලපෙන්නේ නම් නැහැ. දැම්ම තියාම මෙහෙමනම් ලොකු මහත් උනාම කොහොම කොඩයිද? ඒ නිසා මොකද කළේ? කපුටි මේ අමුතු විදියට කෑ ගහන පැටවට කොටලා කොටලා කොටලා මැරෙනකම්ම කොටලා කූඩුවෙන් ගහෙන් බිමට දැම්ම. ඔන්න රජතුමනි ඕනෑමට වඩා කියවන්ට ගියාම අනවශ්‍ය විදියට කතා කරන්නට ගියාම ප්‍රමාණ ඉක්මවා කියවන්නට ගියාම කාටත් වෙන්නේ ওই ටික තමයි. වාචාලකමට දොඩවන එක හොඳ නෑ. කියවනවා කියවනවා ඉවරයක් නෑ. සමහරු කොච්චර එහෙම ඉන්නවද බලන්න. මොන තරම් කතා කරනවද බලන්න. කනට දවුල් ගහනවා වගේනේ. අහගෙන ඉන්න පුළුවන්ද? කියන කියවිල්ලේ සත පහක වැඩක් තියෙනවද? කතා කරනවම පමණයි. කාලේ කපන්ට හොඳා. පාළු කපන්ට හොඳයි. පැල් රකින්ට යන්ට හොඳයි. නිදි මරන්ට යන්ටත් හොඳයි. මලකෙවල් වල ගෙනියන්ටත් හොඳයි. ඒත් ඉතින් මේ තරම්ම කියවිල්ල ප්‍රමාණයක් තියෙන්න ඕනේ. නිරන්තරයෙන්ම කතා කරනවායි කියන්නේ සිස් පුජ්‍යලය. බුදු පියාණන් වහන්සේ අවශ්‍ය වෙලාවට පමණයි කතාව. අවශ්‍ය දේට පමණයි කතා කරන්නේ. අරමුණක් ඇතුවමයි කතා කරන්නේ. ඒ කතා කරන වචනේ සත්‍යවාදී ඒකාන්තයෙන් අහන කෙනාට අර්ථයක් සැලසෙනවා උන්වහන්සේගේ වචන මදුභාණි කනට මීපැණිවක් කරන්න වගේ මෙතභාණි උන්වහන්සේ නිතරම කියවන්නේ නැහැ කියන්නේ දේ තාම ස්වල්පයයි ඒ සියල්ලම අර්ථ ව්‍යංජන සහිතවයි කියන්නේ ඒ වගේම මధుර භාණි බුදුරජාණන් වහන්සේගේ වචනවල ලක්ෂණ බලන්න කුම්භ භාණී තමන් වහන්සේ ළඟට එන ඕනෑම කෙනෙකුට ඉස්සෙල්ලාම කතා කරන්නේ බුදුහාමුදුරුවෝ. තමන් වහන්සේගේ හඬ අවදි කරවනවා. ඒක තමයි විශිෂ්ටම ලක්ෂණය. ඒව පුරුදු වෙන්න. නිකාම්ම බණ අහගෙන ඉන්නවයි කිව්වට මදි. හොඳ වචන භාවිතයක් තියෙන්නට ඕනේ අපට. මොකද නැත්නම් මේ කට තිබ්බටම හරියන්නේ නැහැනේ. කියන දෙයින් ඵලයක් තියෙන්න ඕනේනේ. සලංකායන්ති කුසුබ්බෝ තොන්හි යාති මහෝ දදි කුඩා කුඩා දියපාදවල් ශබ්ද නගාගෙන බහිනෝ දවසක් දෙකක් පායපු ගමන් ඒවට වෙච්ච දෙයක් නැහැ හිස් පුජ්‍යලයක් එහෙමයි කොච්චරවත් කියවනවා නමුත් තුන්හි යාති මහෝ දදි මහා ගංගාවන් නිශ්ශබ්දව ගලා බහිනවා සාමාන්‍ය පෑවිල්ලකින් පුළුවන් ද ගඟ හිඳවන්ත කරන්ත බෑ උදාන පුද්ගලයොත් එහෙමයි. කතා කරන්නේ ප්‍රමාණයක් ඇතුව. සමහරු කට ඇදියොත් මොනහරි බොරුවක්. කිව්වොත් මොනහරි කේලමක්. කිව්වොත් මොනහරි කෙනෙකුගේ හිත බින්දෙන වචනයක්. එහෙම නැතිනම් සත පහකට වැඩක් නැති වචන. සමහර දරුවොත් එහෙමයි. පුංචි කාලෙම පුංචි බබාලට කියා දෙන වචන බැලුවම හරීම නරකයි. දෙමාපිය හරියට සැලකිලිමත් වෙන්න ඕන එකක් ඕක. පුංචි දරුවෝ කතා කරනවා සමහර පුංචි දරුවන් බොහොම වැඩිහිටියෝ වගේ යම් දෙයක් අහපු ගමන් පැහිච්ච විදියට උත්තර දෙනවා. සමහර කුඩා දරුවන්ට වැඩිහිටියෝ Tamanට ආස්වාදයක් ලැබීම සඳහා මේ නරක වචන කියා දෙනවා. ඒ ළමයාව කෝප ගන්නවම එයා කටට එනේන එක කියනවා. ගෙරවමයිනවා කී ළමයි කතා කරනවා ළමා වචන ඒවා අහන වැඩිහිටියන්ට සන්තෝෂයි. නමුත් මේ ළමයා කියන වචනවල තේරුමක් තියනවාද කියලා ළමයා දන්නේ නැහැ. වැඩිහිටිය ආස්වාදයක් ලබනවා. බැලුවම මේ දරුවා කුණහරප කියන්නේ. වැරදි වචන කියන්නේ. ඒ ගැන ලොකු සන්තෝෂයක් ලබනවා. ඒක හරි මදි. ඒ වගේම කුඩා කාලෙම දරුවන්ට බොරු කියන්න පුරුදු කරනවා. ඒකත් හරිම නරකයි. Taman බොරු කියනවා වගේම දරුවටත් උගන්වනවා. ඉතින් ඒක හරිම භයානකයිනේ. ඇත්තම කතා කරවන්නට ඕනේ. අවංක භාවයෙන් කටයුතු කරන්න. අවංකව දරුවට කියා දෙන්න ජීවත් වෙන හැටි. ඕනෑම කෙනෙකුට සන්තෝෂ වෙන විදියට කතා කරන්න. ආනන්ද හාමුදුරුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක උත්තමයා. උන්වහන්සේ බුදු පියාණන් වහන්සේ හමුවට එන ජනතාවට ආදරයෙන් කතා කරනවා. ප්‍රියශීලීව කතා කරනවා. කරුණා මෛත්‍රියෙන් යුක්තව කතා කරනවා. ඒ නිසානේ විශාලා මහනුවර ඇතිවෙච්ච මහා තුන්බිය දුටු කරන්න ආනන්ද හාමුදුරුවන් අතින් තමයි බුදුහාමුදුරුවෝ පෙරිත්පැන් ඉහන්ට පිටත් කළේ. ඒ තරම් කරුණාවන්තයි, ඒ තරම් මිත්‍රශීලී. ආනන්ද හාමුදුරුවන්ව දකින ඕනෑම කෙනෙකුට වඳින්ට හිතෙනවා. වැඳ ගමන් කතා කරන්න හිතෙනවා. කතා කරපු ගමන් මොනවා හරි පූජා කරන්න හිතෙනවා. පූජා කළ ගමන් හැමදාම ඇසුරු කරන්න හිතෙනවා. බලන්න කොයිතරම් ලක්ෂණ චරිතයක්ද කියලා. දැක්ක ගමන් වඳින්න හිතෙනවා, වැඳ ගමන් කතා කරන්න හිතෙනවා. ඒ තරම් ප්‍රියශීලී. සමහරු බලන්ටකෝ කතා කරනවා තියා කිට්ටු වෙන්න පුළුවන්. පුදුම විදියට මහා භයානක විදියට ඇස් දෙක රතු කරගෙන ඇස් දෙක ඔලුප්පගෙන කට ඇද කරගෙන කට ලෑස්ති කරගෙන ඉන්නෙම නරක වචන කියන්නේ. හරීම හිත කැඩෙන වචන කියනවා. මෝඩ වචන කියනවා. හරිම ග්‍රාම්‍ය වචන භාවිතා කරනවා. හුඟා දුරට මේ අපි කල්පනා නොකොට කියන වචන බැලුවම හරීම කනගාටුවක් ඇති වෙනවා. දැන් බලන්න නාලාගිරි ඇතා බුදු පියාණන් වහන්සේ ඉදිරියට එනකොට උන්වහන්සේ මොකද කියන්නේ? මොකද පුතා ওই තරම් කෝපයෙන් ඉස්සරහට එන්නේ? මොකද දඩුවෝ මේ ඇතාට කතා කරපු විදිය? මොකද දඩුවෝ ඔය? ඇයි ඔහොම කෝපයෙන් රත් වෙලා එන්නේ? බලන්න මොන තරම් මහා භයානක විදියට දූවිලි අවුස්සගෙන කොංචනාද කරගෙන සියල්ල පෙරලගෙන දෙවනක් කරගෙන එන සද්ධාන්තයකට බුදුහාමුදුරෝ කියනවා මොකද දඩුවෝ ඔය තරම් කෝපය සංසුන් වෙන්න. ඒක නේද වටින්නේ. අම්මයි තාත්තයි සහෝදරයත් අහිමි වෙච්ච. ස්වාමියාත් අහිමි වෙච්ච. දරුවෝ දෙන්නත් අහිමි වෙච්ච. සිටු ගුවණියක් වුණු පටාචානා. රැයක් ඇතුළතදී 6 දෙනෙක් Tamanගෙන් වෙන් වෙලා, ගෙවල් දොරවල් විනාශ වෙලා, මොනතරම් දුකකට පීඩණයකට පත් වෙලා මානසික විකෘතිතාවකයට පත් වෙලා පිස්සියක් මෙන් දුවන පටාචාරාවට බලන බලන අය ගල් මුල් වලින් ගැහුවා දකින දකින අය පන්න ගත්තා බලන බලන අය අපහාස කළා පිස්සියෙක් පිස්සියෙක් කියලා හැඳින්නුවේ මේ තරම් දුකට පත්වෙච්ච අර තරුණියට තරුණ අම්මට ස්වාමී අහිමි වෙච්ච තරුණ කාන්තාවට මව්පිය අහිමි වෙච්ච දුවණියට සිටු දුවණියක් නේද මේ කවුරුටවත් ඒක වැඩක් නැහැ. පිස්සියක් කීකේ දිව්වේ ඇඟේ නූල් පටක්වත් නැහැ. ඇයගේ හේතු සම්පන්න භාවයටම දෙව්දම් වෙහෙරට ඇතුල් වුණා. ඔන්න බුදු පියාණන් වහන්සේ දකින්ව නැගිනිය සිහිය පිහිටවා ගන්න. එක වචනයයි නේද කිව්වේ? මොනතරම් හිතේශවන්තද බලන්න. එතකොට ඇයට කල්පනාවා. එකම පුතා නැති වෙලා මියගිය දරුවා මැරිලා කියලාවත් මොහොතකටවත් මේ අම්මා හිතන්නෙම නෑ. කෙසා ගෝතමිය මැරිච්ච මලකුණ දරුවගේ කරේ තියාගෙන ළමයාව සනීප කරන්න පුළුවන් කෙනෙක් හොය හොය යනවා. දෙවුනම් වෙහෙර අසලදීම කෙනෙක් මුණ ගැහෙනවා මොකද මේ? මගේ දරුවා සනීප නෑ සිහි නෑ. වෙද මහත්මයෙක් හොයමින් යන්නේ. ඔය ඔතනම ඉන්නේ වෙද මහත්මයා ජීන් හම්බ වෙන්න. බැලුවම දෙවුරම් බෙහෙත පැත්ත පෙන්නුමේ බුදුහාමුදුරුව වැඩ ඉන්නවා. ඉසා ගෞතමී කියනවා ස්වාමීනි මගේ දරුවට සිහි නෑ දැන් දවස් ගාණක්. මට කෙනෙක් කිව්ව ඔබ වහන්සේ දක්ෂ වෙදෙක් කියලා. ඔව් මම දක්ෂ වෙදෙක්. මගේ පුතාව සනීප කරන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන් කියනකොටම ඇයට පිය විසිහිය. ස්වාමීනි මොනවද කරන්න ඕනේ? මොනවා කරන්නද? සුළු දෙයයි ඕනේ. මේ ගෙදරකට ගිහිල්ලා අප ටිකක් ඉල්ලගෙන එන්න. ඒකත් මහ දෙයක්ද? හැම කෙනාම කිව්වේ ළමයා මැරිලා මැරිලා කියලා. බලන්නකො මේ උත්තමයා සැබෑවටම దేవතාවෙද්ද කොයි. සැබෑම බෙදෙක් තමයි. අබ හොයන්ට දුවන්ත හදනවා. ආයි කතා කරනවා. නැගිනිය හොඳට මතක තියාගන්න. කවුරුත් මැරිච්ච නැති ගෙදරකින් ඕනේ ඔය අබ ගන්නට. අනේ මුළු දෙව්රම් වෙහෙර නෙමේ සවැත් නුවර නෙමේ පලාතම දිව්වා. යන යන හැම ගෙදරකම අබ දෙනවා. අහනවා කවුදවත් මැරුණද? ඔව් අම්මමලා, තාත්තමලා, එක එකනා මලා. ඇයම වටහා ගන්නවා වෙච්ච දේක මහත. මෙතෙක් කල් මම මේ මලකුණක් උස්සගෙන ඇවිදලා තියෙන්නේ. සම්බුදු පියාණන් වහන්සේ දුකට වේදානන් අන්නය තේරුම් ගත්තා. විසි කරලා දැම්ම ඉතික් මගේ පුතා මගේ පුතා කියලා. කර ගහගෙන හිටපු මේ මලකුණ වීසි කරලා දැම්ම. දුවලම ගියා දෙවුරම් මෙහෙරට ශාමීනි මං ඔක්කොම තේරුම් ගත්තා. දාදාච මහන්තාච යේ බාලායේච පණ්ඩිතා ලක්ෂණ වචන බුදුහාමුදුරුවන්ගේ නැගෙනිය පුංචි ළමයිත් මැරෙනවා මහලු අයත් මැරෙනවා වේලිච්ච පොල්තියෙද්දි බැට්ටි හැලෙනවා ඒකයි ලෝකේ ස්වභාවය. සබ්බේ මච්චු වසංයන්ති උගත් නෝගත් දුප්පත් පොසත් ඔක්කොමල්ල මරුට වසඟයි. සබ්බේ මච්චු පරායන හැමෝම මායයට පනාද වෙනවා. ওই බණ ටික ඉස්සෙල්ලා කියන්ට හිටියොත් හරියයිද? බලන්ට බුදු පියාණන් වහන්සේගේ මහා කාරුණික වචන බුදු පියාණන් වහන්සේ නිරන්තරයෙන්ම දේශනා කරද්දී උන්වහන්සේ වචන අවශ්‍ය ප්‍රමාණයට පමණයි කියන්නේ. ඒ මොකද නිකාම්ම කියාගෙන කියාගෙන යන්නේ නැහැ. සමහරු නොඑක් ප්‍රශ්න අහනවා. නිශ්ශබ්දවත් ඉන්නවා. අපි නම් එහෙමද? කියෝ කියෝ යනවා. දන්නේ නැති දේවල් කියනවා. නිකාම්ම Taman අඥානවන්ත කෙනෙක් කියලා ඒකෙම ඒත්තු ගන්නවා. සභාවකට ආවම උගතුම් පිරි සමාජයේට මෝඩ කෙනෙක් ඇවිත් එයත් නිශ්ශබ්දව ඉන්න තාක් එයත් මහා දාර්ශනිකයෙක්. නිශ්ශබ්දව ඉන්න තාක් මෝඩ පුද්ගලයා වියතුන් සභා මැදදී එයත් දාර්ශනිකයෙක් වියතෙක්. තමා නූගත් බව දැනගන්න කෙනාත් පඬිතෙක්. එහෙනම් වචන හසුරවලා නිකන් අමාදු වැටෙන්න හොඳ නැහැ. කියන කියමන තමන්ට අර්ථයක් තියෙන්න ඕනේ. අනුන්ටත් ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ. ඒකයි වැදගත්කම. ඔහේ කියවන්න එපා. තමා කියන දේ තේරුමක් ඇතුව කියන්න. බොරු කියන්ට නම් එපා. අර එක්තරා මානවෙක් දීවරයින්ගේ දැලට අහුණා. අහුණා බැලුවම පුදුම ලක්ෂණ මානවෙක්. රන්වන් ශරීරයක්. සියලු දෙනාම එක්ව ගොඩට ඇද්දා. මේ තරම් ලක්ෂණ මාළුවේ කවදාවත් දැකලා නැහැ. මාළුවාව දියෙන් ගොඩට ගත්තා. ඉතින් දන්නවනේ වතුරෙන් අයින් වෙච්ච ගමන් මාළුවට ඉන්න පුළුවන්ද? උඩ පනිනවා. කතා අරිනවා. සුළු මොහොතයි ගත වුණේ. කිසිම කෙනෙකුට එතන ඉන්න බැරි වුණා. මෙයා කට ඇරියා. ඒ කට ඇරිනවත් එක්කම පිට වෙච්ච දුගඳ කිසිම කෙනෙකුට උහුල ගන්න බෑ දරන්න බෑ. කොයි තරම් දුගඳද කියනවා නම් මව් තුරුලේ මමගේ තුරුලේ කිරිබොන කිරිසප්පය පවා මමගේ පපුවට Tamange නාස්පුඩු උලාගත්තයි කියනවා. ඒ තරම් දුගඳ. බුදු පියාණන් වහන්සේටත් මේ කාරණේ ඉදිරිපත් කළා. පෙර බොඩු කිව්ව කෙනෙක් ඔය. ශාමින් වාස කෙනෙක්. බොරු කියලා. බොරු කිව්වා. බොරු කීමේ විපාකයයි ඔය. බලන්ත මූණු කුණව තව peetව විඳි ගැහෙත. කට පැත්තක කුණු වෙලා පණුව ගලනවා. කට ඇද කද කද කිව්වේ හැටි කොහොමද? හරව හරව කිව්වා දැන් කොහොමද? ගොළු බෙලි මල්ල හෙල්ලුවා වගේ කිව්වා කිව්වා දැන් කොහොමද? තරම. ඕක තමයි කියන්නේ කට පරිසංකර ගන්නට කියලා. හොඳට නරකට දෙකට කටමය කිව්වනේ. මාළුවා විනාශ වෙන්නේ කට නිසායි. ඒ නිසා කට පරිසංකර ගන්නට. වචන කීමේදී පරිසං වෙන්න. පහත් වචන කියන්ට එපා. ග්‍රාම්‍ය වචන කියන්ට එපා. ලාමක වචන කියන්ට එපා. ග්‍රාම්‍ය වචන භාවිතා කරනවා හරියට අපි. දැන් ඇතම් අය කියන අජපල්. අජපල් කියනවා මේ බලන්ට අජපල් නුගරුක. අපේ බුදු පියාණෝ වැඩ සිටි ස්ථානය. ඒ වැඩේ නරකයි කියන්ටනේ ඔය හදන්නේ. කොච්චර ඒ වැදගත් වචනයක් නෙමේ හැල්ලු කරනවා. ඒ වගේ ඒවා කොයි තරම් කියනවද බලන්න. අපේ බෞද්ධ සාහිත්‍යයේ වටිනා වචන එවැගේම බුදුහාමුදුරන්ගේ චරිතයට සම්බන්ධ බොහෝ වචන කොයි තරම්නම් නරක විදියට හසුරනවද මට නම් ඒක අරහං කියලා අරහං කියන්නේ අපේ බුදු පියාණන් වහන්සේගේ විශිෂ්ට ගුණ තුනක් රහසින්වත් පවුනකොට කෙලසර යන දොඩුකට නිතිමූයෙන් පුදට අරහයයි නම කියති මුනිඳුට රහසින්වත් පව් කරන්නේ උත්තමයන් වහන්සේ. සියලුම කෙලෙස් බිඳ දැම්ම උත්තමයන් වහන්සේ. සකල විද පූජා ලබන්ට උන්වහන්සේ තරම් කෙනෙක් නැහැ. ඒ වගේ උත්තමයන් වහන්සේ නමක් අරහං බුදු ගුණය. එහෙම හඳුන්වන මේ වචනය Tamange බොහොම ලාමක පහත් වැඩවලට හසුරව ගන්නවා. අරහං මට ඒක එපා වුණා කියන එකයි මේ කියන්නේ. ඒ වගේ වචන අප්‍රමාණවම කියනවා. මං අහලා තියෙනවා සමහර දරුවෝ තමන්ගේ අම්මා තාත්තට උඹ බම්බලන් කියලා කතා කරනවා. මේ ගැහැණි නිසායි මම මෙහෙම ඉන්නේ. එහෙම කියනවා. තමන්ගේ අම්මට. මිනිහට තේරුනේ පස්සේ වැඩි. මේ තාත්තා ගැනයි කියලා තෙන්නේ පුතා. කොයි තනන්ද බණින් පළයන් ගණින් මේ වගේ වචන ඉතාම නරකයිනේ. තිරිසන් සතුන් පවා ප්‍රිය වචනයට කැමැති ළමන් පුතා දක්කපන් පුතා ගුණා හරකා කියලා කතා කළා Tamanට පිහිටක් වෙන්න ඉදිරිපත් වෙච්ච ගවයට අඩියක් එල්ලුවේ නැහැ. මොකද කියලා ඇහුවා. මට කතා කරපු විදිය ගැන මගේ හිත කලකිරුණා. ඔන්න බලන්න. ජක්මක් කියමින් කතා කරනවා. කතා සීපාව වුණත් ආදර වචනයට කැමති. ඒ නිසා මේ නන්දි විශාල ජාතකයෙන් එම ගවයා කියනවා මම කැමති නෑ මට සැඩ පරුෂ වී කතා කරනවාට. එහෙනම් ඕනෑම කෙනෙක් Taman වෙත නතු කර ගන්නට නම් ප්‍රිය වචන භාවිතා කරන්න. ලස්සන වචන කොයිතරම් තියෙනවද? හිත හැදෙන වචන කියන්නේ චාතුබස් නෙමෙයි. හිත ගන්නතේ කියලා බොඩු බොඩු කපට ලීලාවට වචන හසුරනවා නම් ඒක අන්තිම නරකයි. කියපු එක ආයි නැහැ කියන්න එපා. මොන දඬුවම විඳින්න වුණත් කිව්වදේ නැහැ කියන්න එපා. ඇත්තම කතා කරන්න. සත්‍යවාදීව තමන්ගේ ජීවිතේ ගත කරන්න බොරුව කරන්න එපා. බොරු කියන්නත් එපා. නීච පුජ්‍යලයාගේ ලක්ෂණය බොරු කීම. හිස් පුජ්‍යලයාගේ ලක්ෂණය බොරු කීම. සත කපට පුජ්‍යලයාගේ ලක්ෂණය බොරු කීම. බොරු කීම තරම් පාපයක් තවත් නෑ පේනව නේද? කයින් තුනයි වැරදි කරන්නේ. සිතනොත් තුනයි කරන්නේ. වචනෙන් හතරක් කරනවා. කෝටාරි ඥායතේ මුකේ තමන්ගේ ආත්මේ සිඳ ගන්නක් කෙතේරියක් බොරු කියන්නාගේ කටේ තියෙනවා. එනම් ඒ මොකද? ඒ කෙතේරිය බොරුව නැමැති කෙතේරිය. තමන්ගේ ආත්මයම සිඳ ගන්නවා. ලැජ්ජ නැති මිනිස්සු. කටට එනේ එන එක කියනවා. හිතට දැනෙන දැනෙන එක කියනවා. ඒ කීමෙන් නිසා කී දෙනෙක් අවුල් බියවුල් වලට පත් වෙනවද? ස්වාමියා ගෙදරට එන්න නෑ. කියවනවා කියවනවා කියවනවා බිරිඳ. ඒ වගේම මොනවා හරි පොඩ්ඩක් තොලකට ගාගත්තු ගමන් මෙයා තරම් වීරයෙක් නේ. අහලපාල කිසිම කෙනෙකුට බුදිය ගන්නට නෑ. සැනසීමෙන් ඉන්න නෑ. Taman තරම් වීරයෙකුත් නෑ. උදේට බොහෝම 10ට ගණන් කරන්නත් බැලුවා වගේ යන්නේ. රැයට බලන්ට පෑ මෙයාගේ සිංහ වෙස් කාගෙන් හරි පොන හරි චුට්ටක් අරන් තොලකට ගාගෙන මේ. ඒ නිසා ඔක වැරදි වැඩක්. ළමයෙකුට පාඩම් කරන් ඉඩක් නැහැ. තමන්ම බිහි කරපු තමන්ගේ දරුවට ඉගෙන ගන්න ඉඩ තියන්නේ නැති තාත්තලා මොන තරම් මේ සමාජයේ ඉන්නවද කියවනවා කියවනවා ඉවරයක් නැහැ ওই තරම්ම දැන් කීයේ ඉඳලාද ඔය කියවන්න පටන් ගත්තේ මේ gedare මිනිසයන්ට මේ අහලපාලායට ඉඳ හිටින්නවත් බෑනේ මේ කියන වචන මේ දරුවෙකුට නේද ඔය කතා කරන්නේ තමන්ගේ බිරිඳට නේද ඔය කතා කරන්නේ ওই තරම් පහත් විදියට මේ තරමටම දුර්වලද පහත් මනස පුද්ගලයාගේ අභ්‍යන්තරය ඔය එළියට පනින්නේ. එනිසා වචන කීමෙන් පේනවා Taman කොයිතරම් කෙනෙක්ද කියලා. ඒ අනුව හොඳට ප්‍රවේශම් විය යුතුයි. මින් ඉදිරියට හොඳ වචන කියන්න. සමාජයට කරදරකාරී වචන භාවිතා කරන්න එපා. විශේෂයෙන් තොරතෝන්චියක් නැතුව අපේ දරුවෝ පාසලට ආවෙලා විතන් කියවුණු. පන්ති බාර ගුරුතුමා ගුරුතුමියට යමක් කියා දෙන්න විදියක් නැහැ මේගොල්ලෝ කියන. ගෙදරත් එහෙමනේ. බලන්ට ඔය රැස්වීම් වලදී කතිකේ අමතනම ඉඳගෙන ඉන්න අය කියෝනු. කතිකේ අමතන උඩ තියාගෙන ඉඳගෙන ඉන්න අය කියෝනු. එතකොට අපි කොයි කෙනාගේ එක දහන්නේ? එතන පොඩ පොඩ කියන්න හිටියම මහා ගොඩක් එකතු වුණාම ഘോഷාවක්නේ. එහෙනම් අහගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. කියන දේ ප්‍රතිඵල සහිත වෙන්න ඕනේ. Tamanta මෙලව පරලොව දෙලවටම අර්ථයක් වෙන්න ඕනේ. නිකාම වචන කී කී හිතියටම හරියන්නේ නැහැ. බොරු කියන්ට එපා, කේලම් කියන්ට එපා, සැඩපරුස වචන කියන්න එපා, හිස් වචන කියන්න එපා. යක්ෂය පමා ප්‍රිය වචනෙට කැමති වුණා. තිරිසන් සතුන් පවා ප්‍රිය වචනෙට කැමති වුණා. එහෙනම් අපි ගැන මොකද දෙවිවරු බලන්න? ධම්මචක්ක දේශනාව කරනකොට මධ්‍යම රාත්‍රියේදී එක එක දෙවි දේවතාවියන්ගේ නම් කිය කිය බලන්ට කොසද්ද මනුස්සා වේසුන් කියන සාදුනාද අපි දෙනවා දෙවි දේවතාවියෝ සන්තෝෂ වෙනවා ඒ ඒ ලෝකවල දෙවිවරු ප්‍රීතිමත් වෙනවා වර්ණනා වහන්ට කවුද අකමැති ඒ නිසා හොඳට කාටත් සන්තෝෂ වෙන්න කතා කරන්න කියන එක පිළිබඳව හොඳට හිතලා බලන්න කිව්වනම් වචනයක් ආයතුන් 1000ක් ලවවත් අද්දවන්ට බෑ. කිව්වනම් කිව්වා තමයි. වෙනස් කරන්නට බෑ. ශිලා ලේකේව තිෂ්ඨති. කළු ගලේ කෙටු ඉරක් වගේ කාය ස්ථීරයි. වචන වෙනස් කරන්නට එපා. කිව්වනම් කිව්වා. බුදුහාමුදුරෝ යථාවාදී තථාකාරී. කිව්වේ කොහොමද ඒකම කළා. කලේ මොකද්ද ඒකම කිව්වා. ඒ උත්තමයන් වහන්සේ අනුගමනය කරන ශ්‍රාවක පිරිසක් වශයෙන් අපි එහෙනම් අවංකමේ වචන භාවිතා කරන්න ඕන. කාටත් ප්‍රසන්න සිතිවිලි ගොනු කරන්න පුළුවන් විදියට වචන කියන්න. අහුම්කම් දෙන්නත් පුළුවන් වෙන්න ඕන. අනුන් කියන එකට අහුම්කම් දෙන්න. සවන් යොමු කරන්න. සුසුසා සමන් යොමු කිරීම හොඳ ලක්ෂණයක්. අහගෙනවත් ඉන්න තරම් කාරුණික නැහැ සමහරු. කියන දේ අහගෙන ඉන්න සමහර සමහරු ඉතින් මොකොත් නැහැ අතෙන් මිටින් දාලා කියන. අහගෙන ඉන්නවා තියා දැක්කම එපා වෙනවා. ඒ විදිහටනේ මේ කඩා පනින ස්වභාවයේ වචන කියන්ට එපා. බුරාගෙන පනිනව වචන. මේ සමහර කතා කරනව වචනේ භාගෙට. ඇහින්නේ නැහනේ. දරුවෙක්ගෙන් නම ඇහුවම ඒ ළමයා නම සම්පූර්ණ ඇහෙන්න පැහැදිලිවම කියන්නේ නැහනේ. තුන් හතර පාඩක් අහන්න ඕනේ. එතකොටයි නම කියන්නේ. නමට ගැලපෙන්න වැඩක් නැහැ. නම නම් හරි දිගයි, ලස්සනයි, අලංකාරයි. ඒ උනාට වැඩ ප්‍රතිඵලයක් නැහැ වචනේ නමට ගැළපෙන වැඩ නැහැනේ නම නම් හරි ලස්සනයි සඳුන් සඳුන් කියවම කොයිතරම් උතුම්ද වනේ ගස් බොහොමයි සඳුන් ඇත්තේ ටිකමයි කැලේ තියෙන තරම් ගස් සඳුන් ගස්ද සඳුන් ගස් අඩුයි සඳුන් කොයිතරම් උතුම්ද සිසිල්ද සුවඳද මේ සඳුන් ළඟ ඉන්න බෑනේ ගඳි සුවඳ හැමන වැඩ කරන්te පෑ සඳුන් පියුමි මලක් වගේ පියුමි කියවම කෝ නපුඩුකම ඉහවහඟි සුභාසිනී සුභාසිනී ඉතාමත්ම මිහිරි වචන කියන වටිනා වචන කියන සුභාසිනීගේ කටේ තියෙන්නම බොරුව අන්න ඒකයි අපි කියන්නේ නමට ගැලපෙන්න වචන තියෙන්න ඕනේ ජීවිතෙත් එහෙම අර්ථවත් කරගන්න නමට ගැලපෙන්න වැඩ වැඩ මොකුත් නැහැ දන්නේත් නැහැ නම තියෙනවා මොනවා නැත්තම්. ඒ නිසා හැමදෙනාම ඒකත් මතක තියාගන්න. උත්තමයන් වහන්සේලා අනුගමනය කරන පිරිසක් වශයෙන් අපි හැමදෙනාම අර්ථවත්ව කටයුතු කරන්න ඕනේ. තේරුමක් ඇතුවයි කටයුතු කරන්නට ඕනේ. එතකොටයි වැදගත්කමක් තිබෙන්නේ. මේ බණ දේශනා කරනවයි කිව්වේ මොනවද? බුදු පියාණන් වහන්සේ දේශිත කළ ධර්මය එකක්වත් අහක දාන්න කකුලක් නැහැ. ඒ තරම් අර්ථවත්. සෑම තැනකදීම සෑම දෙයකදීම අපට ඒ තරම්ම තේරුමක් ඇති කරවන. විමුක්තිය ළඟා කරනවා. තරුණ කුමාරවරු පිරිසක් තම තමන්ගේ ආභරණත් උස්සන් පැනලා ගිය කාන්තාවක් හොයාගෙන යනවා. බුදු පියාණන් වහන්සේව හමු වෙනවා. දැක්කට ගෑනු කෙනෙක් යනවා. බඩු මුට්ටුත් උස්සගෙන අනුන් ගැන හොයනට වඩා තමන් ගැන හොයන එක නරකද? එක පදයයිනි කිව්වේ. කුමාරවරුන් අහනවා ගෑනු කෙනෙක් යනවා දැක්කත්. බුදු පියාණන් වහන්සේ උත්තර දෙනවා. අනුන් ගැන හොයනවට වඩා තමන් ගැන හෙව්වොත් නරකද? එච්චරයි කිව්වේ. සත්‍ය වටහා ගන්නනේ. මේ තරුණ කුමාරවරු 1000 පැවිදි වෙනවා රහත් වෙනවා එක වචනෙට. ඔබ වහන්සේගේ ප්‍රසන්න ඉරියව් දැක්කම හරි ලක්ෂණයි ප්‍රියශීලී. කවුද ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ? මොනවද උන්වහන්සේ කියන බණ? මගේ ශාස්ත්‍රුන් වහන්සේ සම්මා සම්බුදු පියාණෝ. උන්වහන්සේ දේශනා කරපු ධර්මය මේ ලෝකයේ සියල්ලම හේතුන්ගෙන් හටගත්තු ඵල. ඒවයි ස්වභාවයේ නැතිවීමයි. බණපද දෙක කියනකොටම කෝලිත පරිබ්‍රාජකයා මෙන්න සෝවාන් වෙලා. පද දෙකයි කිව්වේ. මේ බලන්න දැනුම බලන්න වචනවල අර්ථය සැලේකින් තේරුම් ගන්න. ඇත්ත නේන්න. මේ පිළිබඳව හොඳ කාරවම අපි හිතන්නට ඕන. මගේ වචන කොහොමද මා කියන தત્ත්වය කොහොමද? සියලු දෙනා මේ ගැන හිතට අරගෙන සංවද වුණොත් අන්තිම වැදගත්. මේ බණ දේශනා පැවැත්වීමේ වැදගත්කමත් ඒකයි. ශ්‍රී ලංකා වාසී සකල ජනතාවට මේ මාහැඟි පින්කමෙන් ලැබුණු ප්‍රතිඵලය ආනිසංස ප්‍රමාණයි. එබැවින් ඒ සියලු දෙනාටමත් ඔබටත් අපටත් දෙවියන්ට මේ බණ ඇසීමේ පිනෙන් නිවනින් සැනසීම ලැබේවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මාට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මාට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පදන්ති ධර්ම ශ්‍රවණාන් සම්පෙන් සමතම නිවන් සැප ලැබේවා. ඒ ධර්ම දේශනාව පැවැත්වුවේ විශ්වකීර්ති ශ්‍රී ධම්මභානි ශාස්ත්‍රපති විද්‍යාවිශාරද පූජනීය වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන් වහන්සේ